පළවෙනි පදයේ සිට පස්වෙනි පදය දක්වා කොටස කියවමු. ගීතාවලිය 47 පළවෙනි පදයේ සිට පස්වෙනි පදය දක්වා. සියලු මනුෂ්‍ය වර්ගයේනි අත් පොළසන් දෙව්. ජයනාදයෙන් දෙවියන් වහන්සේට හඬ නගව්. මක්නිසාද මහෝත්තම වූ ස්වාමින් වහන්සේ බයන් කරය. උන්වහන්සේ මුළු පොළව කෙරෙහි මහත් රජෙක් වනසේක. උන්වහන්සේ අපට මනුෂ්‍ය වර්ගයන්ද අපේ පාදවලට ජාතින්ද යටත් කර දෙනසේක. උන්වහන්සේ තමන්ට පිය වූ යාකොබ්ගේ මහිමය නැමැති අපේ උරුමය අප සඳහා තෝරා දෙනසේක. දෙවියන් වහන්සේ ජයഘോഷාවක් ඇතුව නැගී ගියසේක. ස්වාමින් වහන්සේ හොරණෑ ශබ්දයක් ඇතිව නැගී ගියසේක. අපි සියලු දෙනාම අපේ net දෙක පියලා අපි අත් දෙක වැඳ ගනිමු. අපට බොහෝ ලෙස ප්‍රේම කරන්නා ජීවමාන දෙවි රාජතුනේ මේ උදෑසන ඔබ වහන්සේටම වෙන් වූ තවසේ අපි මෙසේ ඔබ පාමුල රැස්ව සිටින්නෙමු. ස්වාමිනේ මෙතෙන් පටන් ඒ සුද්ධ නාමය ඔසවන්නට ඒ සුද්ධ නාමය නම දින්නට ස්වාමිනේ අපේ මුඛ අපේ තොල් අපේ හදවත් ඔබ වහන්සේ පවිත්‍ර කළ මැනව ස්වාමිනේ මේ උදෑසන අපි සියලු දෙනා කුඩා දරුවා පටන් වැඩිමල් අපි හැමෝම ඔබ වහන්සේගේ දෑත් වලට බාර වෙනවා මේ උදෑසන අප ආශිර්වාද කරන්න ඒ සුද්ධ නාම ඒ සුද්ධ නාමය නම දින්ටත් ස්වාමිනේ ඔබ වහන්සේගේ අනර්ග කරුණාව කරුණාව අප එකින් එක්කෙනා වෙත නිදහස් කළ මැනව. ස්වාමිනේ මෙතෙන් පටන් ස්වාමිනේ හැම කෙනෙක් අපි ඔබ වහන්සේ දෑතට නැවතත් බාර කරනවා. අසන වචනේ අපි ඔබ වහන්සේට බාර කරනවා. ස්වාමිනේ වචනය තුලින් අපිට අපිව දකින්නත් මේ මොහොතේ ඔබ වහන්සේ ආශිර්වාද කළ මැනව. මේ ඇතුම් කාලයේ ආරම්භයේ පටන් අවසානය දක්වා ඔබ වහන්සේ අපි එකින් එක්කෙනා ඒ සුද්ධාත්ම ආලේපයෙන් ආලේප කළ මැනව. මෙසේ අපි ඔබ ඔබ වහන්සේගේ දෑත්වලට බාර වී යටත් වන්නේ යේසුස් වහන්සේගේම නාමයෙන් ආමේන් පැමිණ සිටින සියලු කෙනෙක් යේසුස් වහන්සේගේ නාමයෙන් ඉතාමත් ආදරෙන් පිළිගන්නා අපි නැගී සිටලා ඉන්න වෙලාවේ පළවෙනි ගීතිකාව ගායනා කරමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමු. උන්වහන්සේව ඔසවමු මේ වෙලාවේ. ස්වාමීන් වහන්ස වහන්සේගේ ප්‍රේමය කෙදිනකවත් වෙනස් වෙන්නේ නැහැ ඥානන් වහන්ස ස්වාමිනී අහස පොළව පහව ගියා ඥානන් වහන්ස වහන්සේ උතුම් දෙව් ඥානනි වහන්සේ අපේ සලකන ඥානන් වහන්සයි ස්වාමිනී වහන්සේට ස්තුති වේවා ස්වාමීන් වහන්ස ස්වාමිනී ඒ ප්‍රේමය අද දවසේ ස්වාමින් වහන්සේ අපිට සමාදානය තියනවා ස්වාමින් වහන්සේ. ස්වාමිනී ඔබ වහන්සේ තුල දෙව්ඥානන් වහන්සේ ප්‍රිය ස්පර්ශ කළ මැනව ස්වාමින් වහන්සේ. හලෙලුයා දෙව්ඥානනී. ගෞරව වේවා ස්වාමින් වහන්සේ. ප්‍රශංසා වේවා දෙව්ඥානනී. ස්වාමිනී මේ වෙලාවේ දෙව්ඥානන් වහන්සේ අපේ හදවත් ඔබ වහන්සේට සවනවා ස්වාමිනී. ස්වාමිනේ ඔබ වහන්සේ අපේ හදවත් ස්පර්ශ කරන ස්වාමිනේ මේ වෙලාවේ. ස්වාමිනේ ඔබ වහන්සේට নমස්කාරය දෙන ස්වාමිනේ අපිව පවිත්‍ර කරන මේ වෙලාවේ ස්වාමින් වහන්සේ අපිව සූදානම් කරන්න ස්වාමිනේ. හලෙලුයා ස්වාමින් වහන්සේ දේශකපියාණන් වහන්ස ස්වාමිනිය ඔබ වහන්සේගේ ගින්නෙන් අපි උපරේව මනම ස්වාමින් වහන්ස ඒ වචනයෙන් ස්වාමිනී අපිවාද සේදුව මනව දෙවියාණන් වහන්සේ ස්වාමින් වහන්ස ස්වාමිනී අපේ කැඩිය යුතු ස්ථාන ඔබ වහන්සේ අද කඩන්න දෙවියාණන් වහන්ස ස්වාමිනී ස්වාමිනී දේව වචනය තුලින් ඔබ වහන්සේ අපි එක එක්කෙනාගේ හදවත් අද දවසේ ස්පර්ශ කරන්න පියාණන් වහන්සේ ස්වාමිනේ ඔබ වහන්සේ අද දවසේ අපි හැමෝටම කතා කළ මැනව ස්වාමිනේ පියාණන් වහන්සේ ස්වාමිනේ අද දවසේ දේව මෙහි ඉතිරි වැඩ කටයුතු සියල්ලක් ඔබ වහන්සේට බාර කොට කැප කරනවා පියාණනි ඔබ වහන්සේගේ ශුද්ධාත්මය අප තුල පතුරවන්න කියලා ඉල්ලනවා ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට මේ සියල්ලක් ඉල්ලන්නේ යේසුස් වහන්සේගේම උතුම් වූ නාමයෙන් ආමෙන් සියලු කෙනෙක් නැවත වාරයක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපි පිළිගන්නවා. අපි දැන් දෙවියන් වහන්සේගේ වචනයට අවධානය යොමු කරන්න ප්‍රථමයෙන් මොහොතක් යාඥාවෙන් සිටිමු. Hallelujah. ජීවමාන බලවන්ත දෙවියන් වහන්සේ වාතික ශුද්ධ පාමුල අපේ ජීවිත අපි මේ වෙලාවේ යටත් කරනවා. රාජුන්ගේ රාජ ස්වාමීගේ ස්වාමීන් ජීවිත මෞංකාර දෙවියන් වහන්සේ ඔබ වහන්සේ වාසිතරයේ ස්වාමීන් වහන්සේ මුළු හදවතින් මුළු ආත්මයෙන් මුළු බුද්ධියෙන් මුළු ශක්තියෙන් ස්වාමිනී ඔබ වහන්සේට নমස්කාර කරන්න ඔබ වහන්සේව සොයන්න ඔබ වහන්සේ අනුවෙන්න ඔබ වහන්සේට උපකාර කළ මැනව ස්වාමීන් වහන්සේ වචනේ කියන පරිදි ස්වාමිනේ ඇදහිල්ලෙන් ඔබ වහන්සේ තුළ තීරණ ගන්න අපේ හදවත් වලට අවශ්‍ය ශක්තිය ඔබ වහන්සේ දවසේදී ලබා දුන මැනව. ස්වාමින් වහන්සේ සියල්ල නැති වුණත් ස්වාමිනේ මෙමෙවුන්කාර දෙවියන් වහන්සේ ඔබ වහන්සේ සොයන හදවතක් අප තුළ ඔබ වහන්සේ සෑදුව මැනව. හalleluya. බලයේ 带着 හදවත් අපේ ජීවිත ඔබ වහන්සේ ස්පර්ශ කළ මැනව. ස්වාමීන් වහන්සේ ඇදහිල්ලෙන් තීරණයක් අරගෙන වාසික වචනේ අනුව ස්වාමීන් ගමන් කරන්නද දවසේ ස්වාමීන් අපට උපකාර කළ මැනව. ඒකට බාධා කරන ස්වාමීන් වහන්සේ හැම ලෝකේ දෙයක්ම හැම ස්වාමීන් නපුරාගේ ස්වාමීන් වහන්සේ විවල්කාරී දේවල් වලින් ඔබ වහන්සේ ස්වාමීන් අපව ගලවමින් වාසි ස්වර්ගීය මාර්ගය අපව ගමන් කරන්න වාසපේ අත්ල්ලගෙන ස්වාමීන් පුරාගෙන යන්න කියලා ඉල්ලනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් బైబిల్ వల్ల పెరగలగాము హెబ్రూ పోతే ఎకులస్వని పరిచేది హెబ్రూ ఎకులస్వని పరిచేది අපි ඔක්කොම දන්නවා කිතුණුවන් අපේ ජීවිතය ඇදහිල්ලේ ජීවිතයක් විය යුතුයි. ක්‍රිස්තියානි මනුෂ්‍යයන් හැටියට අපේ ජීවිතේ වෙනස්. අනිත් ආගමික පසුබිමකින් එන අනිත් රූප නමස්කාරයේ යෙදෙන මනුෂ්‍යයන්ගේ ජීවිතත් ක්‍රිස්තියානි මනුෂ්‍යයන් අතරත් තියෙන වෙනස ඇදහිල්ලයි. මේ ඇදහිල්ල කියන්නේ බොහෝ වෙලාවට අපි වරදවා තේරුම් ගන්න එක දෙයක්. ඔබ ඇදහිල්ල ගැන ඔබ මොකද්ද හිතන්නේ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අපි අදහනවා. දෙවියන් වහන්සේව අපි අදහනවා. ඒකේ අදහස මොකක්ද? මම යාඥා කරනවා මේක ලැබෙයි කියලා ඒක ලැබෙනවා. ඒකද ඇදහිල්ල. එහෙම නැත්නම් මන්දවියන් වහන්සේ මේ වගේ කෙනෙක් කියලා මං හිතාගෙන ඉන්නවා. ඒ අනුව මගේ ජීවිතේ ඒ දේවල් උන්වහන්සේ කරනවා. ඒකද ඇදහිල්ල. වචනේ කියනවා ඇදහිල්ල කියන්නේ දෙවියන් වහන්සේව ප්‍රසන්න කිරීම. ඇදහිල්ල කියන්නේ අපි දේවල් ලබා ගැනීම තුළ සතුටු වෙලා දෙවියන් වහන්සේට ප්‍රශංසා දීමක් නෙමෙයි. ඇදහිල්ල කියන්නේ අපි දෙවියන් වහන්සේ අපට දීලා තියෙන පොරොන්දු අනුව ඒක ඉල්ලලා ලබාගෙන ඒක උන්වහන්සේ කරන නිසා උන්වහන්සේට ස්තුති කරන එකක් නෙමෙයි. ඇදහිල්ල කියන්නේ මම කැමති දේ මම අකමැති දේ මං ආස දේ මං ආස නොකරන දේ සියල්ල වෙනකොටත් දෙවියන් වහන්සේව මගේ ජීවිතේ ඔසවන ජීවිතයක්. අපි කියවමු හෙබ්‍රූ 11 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට තුන්වෙනි පදය දක්වා හෙබ්‍රූ 11 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට තුන්වෙනි පදය දක්වා කවුරු හරි කෙනෙක් ශබ්ද නගා කියවන්න මෙතන අපි දකිනවා විශ්වාසය කියන එක එකයි ඇදහිල්ල කියන එක තව එකක්. විශ්වාසය කියන්නේ මගේ හදවතේ මං දෙයක් මේක ඇත්ත ඇති මේක හරි ඇති කියලා මං විශ්වාස කරන දෙයක්. ඇදහිල්ල කියන්නේ මගේ ජීවිතේ මං ක්‍රියාත්මක වෙන විදියට සම්බන්ධ දෙයක්. දැන් අහස පොළව ඒ තුල තියෙන සියල්ල දෙවි කෙනෙක් මැව්වා. ඒක ඔබයි මමයි දැකලා තියනවාද? මම නම් දැකලා නැහැ. මම දැකලා නැහැ. හැබැයි ඒක මට විශ්වාස කරන්න පුළුවන්. ඒක කාරණාවක් විතරයි. විශ්වාස කරන එක එක එක්කෙනා අතර ඒක වෙනස් වෙන්න පුළුවන්. මිනිසයන් දෙවියන් වහන්සේ තමාගේ අත්වලින් පස් අරගෙන උන්වහන්සේගේ ජීවන හුස්මේ දීලා සාදපු මැවිල්ලක් කියලා වචනය කියනවා ඒක මං කියවලා තියෙනවා ඒක මං විශ්වාස කරනවා මිනිසයන් වඳුරන්ගෙන් ආවයි කියලා විශ්වාස කරන තව ලෝකේ මිනිසයන්ොත් ඉන්නවා හැබැයි මම ජීවත් වෙන්නේ මං විශ්වාස කරන මේ වචන අනුවත් ඒ අනුව මාව මවපු දෙවි කෙනෙක් ඉන්නවා ඒ දෙවියන් වහන්සේව මම සොයන්න ඕනේ ඒ අනුව මං ජීවත් වෙන්න ඕනේ කියන එක ඇදහිල්ල මගේ විශ්වාසය දෙවි කෙනෙක් මාව මැව්වා. මගේ ඇදහිල්ල මං දෙවියන් වහන්සේ අනුව මං ජීවත් වෙනවා. විශ්වාස කරන හැමෝම ඇදහිල්ලෙන් ජීවත් වෙන්න අවශ්‍යයි කියලා නෑ. හැබැයි ක්‍රිස්තියානි මිනිසයන්ගෙන් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන දේ විශ්වාසයක් පමණක් නොවේ ඇදහිල්ල තෙක්ක ජීවිතයක්. අද අපේ ඇදහිල්ලේ අපි හිතන දේවල් මොකද්ද? හැම වෙලාවෙම හොඳ දේවල් හිතමු. හොඳ දේවල්ම වෙයි. ඒක හරිද? එහෙම වෙනවා නම් අපි හැම වෙලාවෙම හොඳ දේවල් හිතනවා. හොඳ දේවල් ලැබෙනකොට සන්තෝෂ වෙනවා. අපි බලාපොරොත්තු නොවන අපේ ඇස් වලට නොපෙනෙන යහපත් දේවල් දිව්‍යමාංශ කරන විට අපිට ඒවා තේරුම් ගන්න අමාරු වෙනවා. බයිබලේ කියනවා ඇදහිල්ල කියන්නේ මොන දේ වුණත් මේ වචනයත් දෙවියන් වහන්සේවත් මම ඔසවනවා. වචනේ පොරුදු වෙලා තියෙනවා මට සුවය. මම ඉල්ලනවා මං යාඥා කරනවා මට සුවය ලැබෙන්නේ නැහැ. එතකොට මගේ ඇදහිල්ලේ පියවර මොකද්ද? මගේ ඇදහිල්ලේ පියවර මොකද්ද? දෙවියන් වහන්සේ මාව සුව කරන එක නෙමෙයි මගේ ඇදහිල්ල. දෙවියන් වහන්සේ මට සපයයි කියන එක නෙමෙයි මගේ ඇදහිල්ල. සැබෑ ඇදහිල්ල මගේ ජීවිතේ මං හිස් කරනවා. මගේ ජීවිතේ අන් දේවල් මත නෙමෙයි මං දෙවියන් වහන්සේව හොයන්නේ. මා උන්වහන්සේ සපයන නිසා මම දෙවියන් වහන්සේව අදහනවාද? උන්වහන්සේ මාව සුව කරන නිසා මම දෙවියන් වහන්සේව අදහනවද? මං ඉල්ලන දේ මං යාඥාවෙන් උන්වහන්සේගෙන් අහන දේ උන්වහන්සේ මට දෙන නිසා මං උන්වහන්සේව අදහනවද? නැත්තම් මොකද්ද හේතුව? විධානාත්මකව හිතන දේ වරදිනකොට අපේ ජීවිතේ අපේ හදවත මොකද්ද කියන්නේ? ඇදහිල්ල කියන්නේ හැම වෙලාවෙම හොඳ දේවල් කතා කර කර හොඳ දේවල් මත අපි අපේ ජීවිත බලාපොරොත්තු තියාගෙන අපි ජීවත් වීම නොවේ. දැන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වර්ගය ඇත්තරලා මේ පොළොවට ආවා. උන්වහන්සේ පියාණන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල උන්වහන්සේට තිබුණා. උන්වහන්සේ දන්නවා පියාණන් වහන්සේ මාව එව්වේ මේ කාරණාව නිසා මාව එව්වේ උන්වහන්සේ මාත් එක්ක ඉන්නවා. වචනයක පැහැදිලිව උන්වහන්සේ ප්‍රකාශ කරනවා. එහෙනම් කුර්සිය අධ්‍යක්ීම් තුල යනකොට මොකද්ද යේසුස් වහන්සේට තියෙන උත්තරේ? උන්වහන්සේ තැවුවා පියාණන් වහන්සේ ඇයි මාව තනි කළේ? අමාරුයි. නමුත් ඇදහිල්ල කියන්නේ අපේ தත්වයන් මත අපි මෝන දෙන්නා වූ අවස්ථාවන් මත තියෙන දෙයක් නෙමෙයි. මගේ සියල්ල හිස් කරලා ඉතින් වහන්සේ මාව කොහොමද අරගෙන යන්නේ? ඒ අනුව යන්න මං ලෑස්ති. බලවත් ප්‍රොපේතවරු හිටියා එලියා. එලියට දෙවියන් වහන්සේ මොකද්ද කිව්වේ? රජතුමා ඉස්සරහා අභියෝග දුන්න රජතුමන් සමග කතා කරලා බලවත්ව සිටපු මිනිහෙක් දෙවියන් වහන්සේ කිව්වා තනියෙන් ගිහිල්ලා කේරිත් කියන මේ ගඟ ළඟ ඉන්න. සාගතයක් කණ්ඩ බොණ්ඩ මොකුත් නැහැ. එක වචනයයි කිව්වේ ඔබ ගිහිල්ලා එතන ඉන්න. එළිය මොකද කරේ? මොකොත් හිතුවේ නෑ. තමන්ගේ දේවල් ගැන හිතුවේ නෑ. දිවෙන් වහන්සේ කිව්වනම් ගිහිල්ලා ඒ විදිහට හිටියා. ඒක ඇදහිල්ල. ඒක ඇදහිල්ල කියන්නේ දිවෙන් වහන්සේ කණ්ඩ දෙයි කියන බලාපොරොත්තුව නෙමෙයි. දිවෙන් වහන්සේ මට බොණ්ඩ දෙයි කියන බලාපොරොත්තුව නෙමෙයි. දිවෙන් වහන්සේ මාව එතනින් ආරක්ෂා කරයි කියන බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. දිවෙන් වහන්සේ කියනවා මං කරනවා. මගේ කැමැත්තක්, මගේ plan එකක්, මගේ සිතුවිල්ලක් නෙමෙයි. දෙවියන් වහන්සේ මාව තෝරාගත්තා. දෙවියන් වහන්සේ මගේ මයෝකාර දෙවියන් වහන්සේ මං ගණන් දෙන මාව මම මයවපු මාව ජීවත් කරන දෙවියන් වහන්සේ උන්වහන්සේ නම් උන්වහන්සේ කියන දෙයක් මං කරනවා. අපි බොහෝ වෙලාවට ඇදහිල්ල කියන මේ සත්‍යතාවේ අපේ ජීවිතේ වරදවා අපි පාවිච්චි කරනවා. අපිව සනස ගන්න අපිව සතුටු කරගන්න අපි මේ වචනය අපි පාවිච්චි කරනවා කොහොමද? මට ස්ථිර නිවසක් නැහැ කියමු. මට ආසාවක් තියෙනවා ලොකු ගයක් ගැන. ලොකු ලස්සන ගයක් ගැන මට ආසාවක් තියෙනවා. හැබැයි මට මගේ ආර්ථිකය මට ඉඩ දෙන්නේ නැහැ ඒක ලබා ගන්න. මට ඒ තරම් හැකියාවක් නැහැ. එතකොට මම ඇදහිල්ල පාවිච්චි කරනවා. යේසුස් වහන්සේත් කිව්වා මේ පොළවේ උන්වහන්සේට හිස තියලා නිදිය ගන්නවත් තැනක් තිබුණේ නැහැ. ඒක නිසා මමත් මාව සන්තෝෂෙන් මම කියනවා ඇදහිල්ල කියන්නේ මම යේසුස් වහන්සේ වගේ ජීවත් වෙනවා. මෙහෙම මට මොකුත් නැහැ. ඒක නෙමෙයි. ඇදහිල්ල කියන්නේ ආසාවක් තියාගෙන මට සිහින තියාගෙන ඒව නැති නිසා මාව සනස්ස ගන්න කියන ප්‍රකාශනයක් නෙමෙයි. මට ගෙයක් ගැන මට නිවසක් ගැන ආශාවක් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒකත් එක්ක මං ගනුදෙනු කරන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ මට දීලා නැත්තේ ඇයි? මේ මට නිවසක් ගයක් ලැබෙනවා කියන්නේ ඒක සදාකාලික මාත් එක්ක තියේද? ඒකේ මට තියෙන වැදගත්කම මොකද්ද? ඒක මං සොයන්න අවශ්‍යයි. ඒකත් එක්ක මං ගනුදෙනු කරන්න අවශ්‍යයි. මට දෙයක් ලැබෙන්නේ නැති නිසා වචනේ ඇදහිල්ල ඉස්සරහට තබලා මම මාව සනස ගන්න එක නෙමෙයි ඇදහිල්ල. මම මාව සතුටු කරගන්න එක නෙමෙයි ඇදහිල්ල. ඒක ඇවිල්ලා අපි අපිවම නලව ගන්නවා වචනේ පාවිච්චි කරලා. ඔබව හිස් කරන්න. ඔබව හිස් කරා නම් දෙවියන් වහන්සේ දුන්නා නම් ලබා ගනීවි. දෙවියන් වහන්සේ නොදුන්නා නම් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරීවි. අපි මුලා වෙන එක දෙයක් වචනේ හැම එකක්ම අපිට සාධාරණ කිරීම නෙමෙයි වචනේ විදියට මම මාව වෙනස් කරගෙන මගේ ඇදහිල්ල මේක අනුව මම ජීවත් වෙන්න ඕනේ. දෙවියන් වහන්සේ අසරණ ළමයින්ට ආදරේ දෙවියන් වහන්සේ වැඳපුවන්ට ආදරේ විශේෂ සැලකිල්ලක් තියෙනවා. එහෙමනම් ඔබේ ළමයාව ඔබ අසරණ කරනවාද? දෙවියන් වහන්සේගේ විශේෂ ප්‍රේමය ලබා ගන්න. ඔබේ ළමයාව ඔබ අසරණ කරනවාද? එහෙම කරන්නේ නැහැ. එහෙම කරන්නේ නැහැ. ඒක දෙවියන් වහන්සේගේ වැඩක්. ඇදහිල්ලෙන් ජීවත් වීම මගේ ආසාවන් තියනවා නම් මගේ ලෝකයේ ආකාර දේවල් වලට මගේ ඇලුම්කමක් තියනවා නම් මං ඒකත් එක්ක ගනුදෙනු කරලා දෙවෙනි වාසී ඉදිරියේ මාව නිදහස් කරගන්න අවශ්‍යයි. ඒකයි ඇදහිල්ල. මගේ ඇදහිල්ල මොකද්ද? මේ පොළවේ ජීවිතය తాවකාලිකයි. ඒව තිබුණත් නැතත් දෙවියන් වහන්සේ මාත් එක්ක ඉන්නවා. දෙවියන් වහන්සේට මේ දේ මාට අවශ්‍ය නම් මට ලබා දෙයි. එහෙම නැත්නම් මම මේ පොළොවේ ස්ථිර තැනක් නැතුව මං ජීවත් වෙලා දේව සැලසුම ඉෂ්ට කරලා මං ඇස් දෙක වහයි. එහෙම අපි ඇදහිල්ලේ පියවරක් ගන්නකොට දෙවියන් වහන්සේ අපිව මේ පොළොවේ උන්වහන්සේක සැලසුමට උන්වහන්සේ ඔබින ලෙස උන්වහන්සේ වෙනස් කරයි. අපිට තියෙනවා නම් වෙන සිහිනවල් වෙන දර්ශන අපි හැම වෙලාවෙම හිතන්නේ මේ දේවල් කරගෙන මගේ ඇදහිල්ල මේ විදියයි කියලා ප්‍රකාශ කරන්න. ඒක නෙමෙයි. යාඥාවෙන් අපි දේවල් ඉල්ලලා ලබා ගන්න එකත් සැබෑ ඇදහිල්ල නෙමෙයි. එවින් මානසි දුන්නා නම් ඇදහිල්ල නොදුන්නා නම් පසුබට වීම. එහෙමද? හැම වෙලාවෙම ඇදහිල්ල අප තුල තියෙන්න අවශ්‍යයි. හෙබ්‍රූ 10 38 වෙනි පදේ කියනවා ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨයා ජීවත් වෙනවා. ඔහු පසුබට වුණා නම් ඔහු කෙරෙහි මගේ ආත්මය ප්‍රසන්න වෙන්නේ නැහැ. මේ පදේ අපි කියවමු හෙබ්‍රූ 10 38 වෙනි පදේ. පසුබට වෙනවා නම් මගේ ආත්මය ඔහු කෙරෙහි ප්‍රසන්න නැත. පසුබට වෙන්න හේතුව මොකද්ද? ධර්මිෂ්ඨයා ජීවත් වෙන්නේ ඇදහිල්ලෙන්. මේ ධර්මිෂ්ඨයා කියලා කියන්නේ මොකද්ද? කරන හොඳ ක්‍රියාව නෙමෙයි. කරන යහපත් ක්‍රියාව නෙමෙයි. මුළුමනින් දෙවියන් වහන්සේව විශ්වාස කරලා තමාව හිස් කරලා දෙවියන් වහන්සේව තමන් තුල පූර්ණ කරගෙන ඕනම දෙයකට මම ලෑස්ති කියලා ජීවත් වෙන මිනිසයා. ඔව් ඇදහිල්ලේ ජීවත් වෙන මිනිසෙක්. පසුබට වෙනවා නම් ඒ කියන්නේ දෙවියන් වහන්සේ ඇරෙන්න වෙන දෙයක් ගැන බලාපොරොත්තුවක් තබලා වෙන මාර්ගයට යොමු වෙනවා නම් අන්න දෙවියන් වහන්සේ ඕ කෙරෙහි ප්‍රසන්න නැහැ. එහෙනම් අපි දෙවියන් වහන්සේට ප්‍රසන්න වෙන්න නම් අපේ ජීවිතේ මුළුමනින්ම ඇරලා හිස් වෙලා තියෙන්න අවශ්‍යයි. බයිබල අපි දකිනවා 11 වෙනි පරිච්ඡේදයේ මුල සිට අග දක්වා කියවන්නේ බයිබලයේ ඉතිහාසයේ තියෙන ඇදහිල්ලේ වීරයන් ගැන. කයින් ආබෙල් මොකද උනේ? දෙවියන් වහන්සේ කිව්වා ඔබට තියෙන දේ උතුම්ම දේ හොඳම දේ මට පූජා කරන්න. දිවිනාංශ කිව්වා ඔබට තියෙන දෙයින් හොඳම දේ මට පූජා කරන්න. එතනදී ඇදහිල්ල ගැන වචනේ කොහොමද බලන්නේ? හොඳම දේ දෙන්න කිව්වහම ආබෙල් හොඳම දේ දෙනවා කයින් එයාගේ තිබුණු දේෙන් පළුතුණු හරි නැති අඩුපාඩු තිබුණු දේ එයා දෙවියන් වහන්සේට දුන්නා. මෙතන ආබෙල්ව කායින් මැරුවා ඉරිසියාවට. මැරුවායින් පස්සේ වචනේ කියනවා ආබෙල්ගේ ඇදහිල්ල ඔහු මැරුණත් තව මත අපිට කතා කරනවා. 11 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදය. ආබෙල්ගේ පූජාව අදත් අපිට පණිවිඩයක් දෙනවා. දෙවියන් වහන්සේට හොඳම දේ දෙනකොට ඒකේ තියෙන ඇදහිල්ල මොකද්ද? හොඳම දේ දුන්නයින් පස්සේ මට දෙයක් අඩු වෙනවා. මගේ ළඟ තිබුණු හොඳම දේ මගෙන් මට අහිමි වෙනවා. ඒකෙන් මට තියෙන වාසිය මොකද්ද? මගේ ළඟ තියෙන හොඳම දේ මම දෙවියන් වහන්සේට දුන්නාම මට තියෙන වාසිය මොකද්ද? එතන තියෙන ඇදහිල්ල මොකද්ද? දෙවියන් වහන්සේට හොඳම දේ මං දෙනවා මට පාඩුවක්. හැම වෙලාවෙම ඇදහිල්ල ඔබ ක්‍රියාත්මක කරද්දී ඔබට පාඩුවක් වෙන්න අවශ්‍යයි. ඔබට ඒක දැනෙන්න ඕනේ. ඔබට ඒක රිදෙන්න ඕනේ. ඒක කැපවීමක් වෙන්න ඕනේ. ඒකේ අවදානමක් තියෙන්න ඕනේ. ඒක රිස්ක් එකක්. මං හොඳම දේ දුන්නායින් පස්සේ මට ඒක ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් නෙමෙයි. උන්වහන්සේ මට ආශිර්වාද කරයි කියලා බලාපොරොත්තුවෙන් නෙමෙයි. මගේ දෙවියන් වහන්සේට මං හොඳම දේ දුන්නා. මන් දුන් වහන්සේ මට දීලා තියෙනවා. ඒක ආබෙල්ගේ පූජාව. ආබෙල්ගේ ඇදහිල්ල. ආබෙල්ටත් හිතන්න තිබුණා මම මොකටද මේක දෙන්නේ? මම ලොකු පාඩුවක් නෙවිඳින්නේ. මට නොදීන්න පුළුවන් නේ. අද අපිට දෙවියන් වහන්සේට දෙන්න කවුරුත් බල කරන්නේ අපි දෙන්නේ ඇයි? හොඳම දේ දෙනවා නම් දෙන්නේ ඇයි? දෙවියන් වහන්සේ ගැන අපිට ඇදහිල්ලක් තියෙන හන්දා. බොරු දෙයක් කියලා දැනගෙන අපි කාටවත් දෙන්නේ නැහැ. මේ මිනිසයා වංචාකාරයෙක්, මේ මිනිසයා බොරුකාරයෙක් කියලා අපි දන්නවා නම් ඒ මිනිසයාට අපි සත පහක් දෙන්නේ නැහැ. ඇයි? අපිට ඒකේ කිසිම වැඩක් නැහැ. මේ දෙවියන් වහන්සේට අපි දෙන්නේ ඇදහිල්ලක්. දෙවියන් වහන්සේව දැකලා නැහැ. දෙවියන් වහන්සේගේ වචනේ කියලා තියෙන දේවල් හැම එකක්ම අපි ජීවිතේ අත්දැකලත් නැහැ. හැබැයි අපි විශ්වාස කරනවා ඒ විශ්වාසය මත අපි තීරණයක් ගන්නවා. ඒක ඇදහිල්ල. ඉතින් උන්වහන්සේට දෙන්නේ අපි ඇදහිල්ලෙන්. උන්වහන්සේ නැවත දෙයි කියලා අපි බලාපොරොත්තු වීමෙන් දෙනවා නම් ඒක ගනුදෙනුවක්. ඒක බිස්නස් එකක්. ඒක ඇදහිල්ල නෙමෙයි. උන්වහන්සේට මම දෙනවා මම ප්‍රීතියෙන් දෙනවා මන්ද උන්වහන්සේ මගේ ජීවිතේ ගෞරවය මහිමය ලැබිය යුතු තැනන් වහන්සේ. ඒක ඇදහිල්ල. ඊළඟට යනකොට කතා කරනවා නෝවා ගැන. නෝවාගේ කාලේ මොකද වුනේ? මිනිසයන් පාපයෙන් ජීවත් වුණා. මේ මානසික තීරණයක් ගත්තා. තවත් බලාගෙන ඉඳලා හරියන්නේ මම මේ පොළව මේ නෝවාගේ පවුල ඇරෙන්න අනිත් සියලු ජීවිත මං විනාශ කරනවා. නෝවාට මොකද්ද කිව්වේ? ලොකු නැවක් හදන්න කියලා. වැස්සක් ගැන කලින් දැකලා නැහැ. බයිබලේ කියනවා. එදා වෙනකන් වැස්සක් ඇවිල්ලා නැහැ මේ භූමිය මත. වැස්සක් එවන්න යනවා ඔබ ලෑස්ති වෙන්න. ලොකු නැවක් ගොඩක් වෙහෙසිලා ගොඩක් කාලයක් අරගෙන ඒක කරා. මනුෂ්‍යයන් ඔක්කොම කිව්වා මෝඩ දේවල් කරනවා. පිස්සු. මෙහෙම දෙවියන් වහන්සේ කලින් නොකරපු දෙයක් ගැන දැන් කියනවා. මෙයා දැන් ඒකට සූදානම් වෙනවා. ඇස් වලින් දැකලා නැහැ. කලින් ජීවිතේ අත්දැකලා නැහැ. හැබැයි දෙවෙනි වහන්සේ කිව්වා නම් ඒක කරන්න තීරණයක් ගත්තා. ඒකේ නොවට තියෙන වාසිය මොකද්ද? මොකුත් නැහැ. වෙහසක් විතරයි. වෙහසක් විතරයි. අනිත් මිනිසයන් වගේ ඉඳගෙන විනෝද වෙලා ජොලි කරලා ඉඳ තිබුණා. හැබැයි නෝවා දෙවියන් වහන්සේ කියපු වචනයට ඇදහිල්ලෙන් පියවරක් ගත්තා. මිනිසයන් hina වුණා. ඒක මට වැඩක් නෑ. මම ගොඩක් වෙහෙසෙන්න තියෙනවා මේකට. මගේ කාලය ඔක්කොම අපත යනවා. මට වැඩක් නෑ. දෙවියන් වහන්සේ කියපු දේ මම දැකලා නෑ. මම අහලා නෑ. මීට කලින් එහෙම අත්දැකීමක් නෑ. ඒත් මම කරනවා. ඒක ඇදහිල්ලක්. තවත් අපි යනකොට දකින්නවා ආබ්‍රහම් ගැන. ආබ්‍රහම්ට පොරොන්දු වුණා ඔබට පුතෙක් දෙනවා වයසක කාලෙක. ඒ පුතා තුලින් මේ පොළොවේ මිනිස්ය වංශය මම වැඩි කරනවා වැලි වගේ තරු වගේ ගණන් කරන්න බෑ. ඒ එකම පුත්‍රයාව පූජාවක් හැටියට ඔප්පු කරන්න කිව්වාම ආබ්‍රහම් ගිහිල්ලා ඇහුවේ නෑ මට පොරොන්දු දුන්නානේ. එනම කිල්ලනෝ නම් එන මොකද්ද ක්‍රමේ? වෙන විකල්පයක් තියනවාද? මොකුත් ඇහුවේ නෑ. දෙවියන් වහන්සේ කිව්වා මං කරනවා. පොරොන්දුව අල්ලගෙන ස්වාමීනි මේ පොරොන්දුව ඔබ වහන්සේ කරයි කියලා මම විශ්වාස කරනවා මං ඇදහිල්ලෙන් ඉන්නවා මේ පුතා තමයි මට ඒක කරන්නේ මං දෙන්නේ නැහැ කියලා කිව්වේ නැහැ. ඇදහිල්ල පොරොන්දුව තුල දේවල් ලබා ගැනීම නෙමෙයි. ඇදහිල්ල පොරොන්දුව තියන්න මම දෙවියන් වහන්සේට සම්පූර්ණයෙන් මාව දෙනවා. ඒකයි ඇදහිල්ල. මෝසස් මේ ඔක්කොම හෙබ්‍රු 11 වෙනි පදේ තියෙනවා කියවන්න වෙලාවක් නැහැ. මෝසස් කොයිද හැදුනේ වැඩුනේ රජමාලිගාවේ. හැම සැපක්ම තිබුණා, බලයක් තිබුණා, ආධිපත්‍යයක් තිබුණා, හොඳ පිළිගැනීමක් තිබුණා. හොඳට ඉගෙන ගත්තා. රජ සම්පත් ඔක්කොටම හිමිකරුවෙක් වුණා. දෙවියන් වහන්සේ කතා කරා මාගේ සෙනග ගලවන්න ඔබ යන්න ඕනේ. ඔබ කාන්තාරයේ ගමන් කරන්න තියෙනවා. මගේ සෙනගත් එක්ක ඔබ යන්න ඔබේ ඔබ ඉන්න මාලිගාවේ රජතුමත් එක්ක අභියෝගයක් ඔබ දෙන්න තියෙනවා. මෝසස් මොකද කරේ? 24 වෙනි පදයේ 25 වෙනි පදය. 24 සිට 26 දක්වා අපි කියවමු. හෙබ්‍රෝ 11 24 සිට 26 දක්වා. තියෙනවා මෝසස් රජමාලිගාවේ සියලු සැප සම්පත් ප්‍රතික්ෂේප කළා මේ දෙවියන් වහන්සේගේ සෙනගත් එක්ක දුක් විඳින්න. දෙවියන් වහන්සේගේ සෙනගත් එක්ක සන්තෝෂ වෙන්න කියලා බයිබලේ කියලා නෑ. ඔහුගේ ගමනත් එක්ක කාන්තාරයේද හැම අමාරු කටුකත් එක්කින් එක්ක යන්න තීරණයක් අරගත්තේ මෝසස්. මෝසස් ගිහිල්ලා ඒ තීරණයට වැටුනේ නෑ. එයා ඇදහිල්ලෙන් ඒ තීරණේ ප්‍රීතියෙන් එයා ගත්තා. ඒ ප්‍රීතියෙන් ගත්තේ තීරණය දුක් විඳින්න. ඒ ප්‍රීතියෙන් ගත්තේ තීරණය දෙවියන් වහන්සේගේ සෙනගත් එක්ක මමත් ඒ දුක විඳින්මින් අපි කාන්තාරයේ අධ්‍යක්ීම් තුල යන්න ලෑස්ති කියලා. බයිබලේ කියනවා පාපයේ තුල තියෙන සමහර ප්‍රීතිමත් දේවල් වලට වඩා ඒ කියන්නේ පාරාව රජතුමාගේ මාලිගාවේ මෝසස් ලැබපු හැම වරප්‍රසාදයක්ම පාපයක්. ඇයි? දෙවියන් වහන්සේගේ සෙනඟ හිර කරගෙන දෙවියන් වහන්සේගේ සෙනඟට වද හිංසා වේදනාවන් දීගෙන ගොඩ නැගුණු රාජ්‍යයක් මේ පාරාව රජතුමාගේ රාජ්‍යය. ඒ රාජ්‍යයේ මෝසස් සැප විඳිනකොට ඒක ඇවිල්ලා දෙවියන් වහන්සේගේ දරුවන්ගෙන් එපා ඒ හිරවීමේ හිර කරලා වද දීලා කරන ඒ පාපයේ රස මෙයා විඳින්නේ. ඒ කිව්වා මේක මට එපා. ඇදහිල්ලේ තීරණය. අපිට නම් හිතේ දරුවන් මරණ කාලයක තිබෙන වහන්සේ මාව වතුරේ මාව බේරලා මාව තෝරලා මාව පත් කරලා මාව රජ මාලිගාවේ ඉහළ තැන් වලට මාව අරගෙන ගියා මේක දිව්‍යන් වහන්සේ මට විශේෂයෙන්ම කරපු දෙයක් එහෙම හිතිලා එයා ඒ ඒක කිය කිය දෙවියන් වහන්සේට స్తుති ප්‍රශංසා කර කර රජමාලිගාවේ හිටියේ නැහැ. රජමාලිගාව මෝසස්ට ලොකු දෙයක් උනේ නැහැ. අද අපිට මේ පොළොවේ සමහර දේවල් හරි ලොකුයි. ඒක කරහා අපි දෝනෝ. ලොකු තනතුරු ලොකු සම්පත් ලොකු පිළිගැනීමක් ලොකු දේවල් හොයාගෙන අපි යනකොට අපිට දෙවියන් වහන්සේගේ දේවල් අපිට පේන්නේ අඩුයි. දැන් මෝසස්ට රජමාලිගාවේ තිබුණු හැම ලොකු ලොකු දේවල් තිබුණා. හැබැයි යාට පේනුනේ දෙවියන් වහන්සේ කතා කරනවා සෙනගත් එක්ක යන්න. මම මේ මාලිගාවේ ඉන්නේ මේ දේවසෙනග හිරවීමටපත් වෙලා දේවසෙනග පීඩාවටපත් වෙලා ඉන්න ඒ වෙහෙස තුලින් මම හම්බ කරපු මේ මාලිගාවේ මම ඉන්නේ. මට මේක එපා. මීට වැඩිය හොඳයි ඒ සෙනග සමග දුක් විඳින එක. කැපවීමක්. ඇදහිල්ල කියන්නේ අපිට ඒක දැනෙන්න අවශ්‍යයි, අපිට ඒක රිදෙන්න අවශ්‍යයි. යාඥා කරලා දෙයක් ලබනවා කියන්නේ ප්‍රීතිමත් දේවල්. ඒ ඇදහිල්ල හැමදාම තියෙන්නේ නැහැ. ඒක පසුබට වෙන ඇදහිල්ලක්. පාඩු ලබනකොට ඇදහිල්ලෙන් ඉන්නවද? ඔබට ලොකු පාඩු එනකොටත් ඔබ ඇදහිල්ලෙන් ඉන්නවා. මෝසස් හිතන් නැතුව ඇති කාන්තාරේ යනකොට එයා යන්න තීරණය කරපු මේ සෙනගම යට විදුර කොඳුරයි කියලා. එයාට විරුද්ධව කතා කරා. දෙවෙනි වාසිට මොර ගැසුවා. දොස් කිව්වා. ඒ සෙනග පෙළඹුව නිසා මෙයා කේන්තින් සමහර දේවල් කරගෙන පොරොන්දු දේශයට යන්නත් එයාට බැරි වුණා. ඒ ඔක්කොම තියාගෙන දැන් මොකද්ද කියන්නේ? දෙවියන් වහන්සේ වෙනුවෙන් තීරණයක් ගත්තා. ඒක ඇදහිල්ල. ඔබ ඇදහිල්ලෙන් පියවරක් ගත්තයි කියලා කියනවා නම් ඔබට රිදෙන්න ඕනේ. ඔබේ කැපවීමක් තියෙන්න ඕනේ. ඔබට ඒක පාඩුවක් තියෙන්න ඕනේ. දානියෙල් රූපයකට নমස්කාර කරේ නැත්තම් සිංහ ගුහාවට දාන්න ලෑස්ති වුණා. ගින්දරට දාන්න ලෑස්ති වුණා. මොකද්ද කිව්වේ? දෙවියන් වහන්සේ ගැලෙව්වත් නැතත් අපි මේකට වඳින්නේ නැහැ. ඇදහිල්ල කියන්නේ දෙවියන් වහන්සේ මාව ගලවයි ඒක නිසා මං කරන්නේ නැහැ කියන එක නෙමෙයි. උන්වහන්සේ ගලවන්න පුළුවන්. උන්වහන්සේගේ පුළුවන්කාරකමෙන් මම උන්වහන්සේව නටවන එක නෙමෙයි ඇදහිල්ල. උන්වහන්සේට පුළුවන්. මාව සුව කරන්න උන්වහන්සේට පුළුවන්. ඒක කිය කිය පුළුවන් නම් සුව කරන්නකෝ කියලා උන්වහන්සේව නටවන එක නෙමෙයි ඇදහිල්ල. උන්වහන්සේ මාව සුව කරත් නැතත් මේ පොළොවේ මගේ ජීවිතේ తాවකාලිකයි. ඒක නිසා මම සදාකාලික ජීවිතයක් කරහා මම යන්න මම සූදානම් වෙනවා. උන්වහන්සේ මාව සුව කරන්නේ නැතුව මම මැරුණත් උන්වහන්සේක වැරද්දක් නැහැ. වචනය ඔසවන්න. මේ පරිච්ඡේදයේම කියනවා ඇදහිල්ලේ තීරණගත් මිනිසයන්ගේ කතාවක්. එහෙනම් ඇදහිල්ල කියන්නේ අපේ தත්වයන් සාධාරණ කරගන්න නැත්නම් අපිව සතුටු කරගන්න පාවිච්චි කරන වචනයක් නෙමෙයි. දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්න, දෙවියන් වහන්සේව සතුටු කරන්න අපේ ජීවිතේ අපි අදාළ කරන දෙයක් අවසානයේ 12 වෙනි පරිච්ඡේදය කියනවා මේ ඇදහිල්ලේ ජීවිතයක් ජීවත් වෙන්න දෙවියන් වහන්සේ අපිව කැඳවලා තියෙනවා. ඇදහිල්ල ගැන කතා කරන්න විතරක් නෙමෙයි ඇදහිල්ල ගැන වර්ණනා කරන්න විතරක් නෙමෙයි ඇදහිල්ලෙන් ජීවිතේ ගමන දුවන්න උන්වහන්සේ අපව කැඳවලා තියෙනවා. පළවෙනි පදේ කියවමු. හෙබ්‍රූ 12 පළවෙනි පදය. එතන කියනවා මෙච්චර විශාල සාක්ෂි තියෙනවා. ඊට කලින් පරිච්ඡේදය කියලා තියෙනවා වගේ මේ ඔක්කොම තියෙද්දී අපේ ජීවිතේ අපිට වෙහෙසක් ලෙස බරක් ලෙස තියෙන හැම බරක්ම ඉවත් කරලා අපිව හැම පැත්තෙන්ම අපිව හිර කරන අපිව තලන මේ පාපය ඉවත් කරලා ඇදහිල්ලේ කතරවරයා වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබේ දෙවිල්ල පටන් ගන්න. දුවන්න ලෑස්ති වෙනකොට බඩුමුට්ටු උස්සගෙන අපිට දුවන්න බෑ. සැහැල්ලුව තියෙන්න ඕනේ. ඔබ දන්නවා නම් <coughs> දුවන කෙනෙක් ඔය තරංගවල දුවන අය ඒගොල්ලන්ගේ ඇඳුම් ඒගොල්ලන්ගේ සපත්තු ඔක්කොම සැහැල්ලු දේවල් අඳින්නේ. ඇයි? වෙහෙස අඩු කරන්න. අපිත් දුවනවා නම් අපිට ඇදහිල්ලේ දුව දිවිල්ල දුවන්න අපිට බාධා කරන වෙහෙසවල් මොකද්ද? ලෝකයේ දේවල්. මං හම්බ කරන්න ඕනේ. මං අරක කරන්න ඕනේ. මේ අර අර තනතුරට මං යන්න ඕනේ. මං ඉගෙනගෙන නවතින්නේ මෙන්න මෙතනයි. ඒ ඔක්කොම හීන තියාගෙන දෙවියන් වහන්සේගේ දේ ගැන අපිට අවධානය යොමු කරන්න අපිට ඉඩක් නැති වෙනවා. ඇයි? දිවිල්ල වෙන පැත්තක. ක්‍රිස්තුස් වහන්සේ තුල දුවන්න ඒ දිවිල්ලේ උන්වහන්සේ දෙන දේ ඔබට එකතු කරගන්න. නැවත කියන්නම්. ඔක්කොම වැරදි නෑ. ඉගෙන ගන්න එක වැරදි නෑ. හම්බ කරන එක වැරදි නෑ. හැබැයි ඔබේ දිවිල්ල ඇදහිල්ලේ දිවිල්ලක්ද? මගේ අනාගතය ගැන මාව බලා ගන්න මං සම්පත් රැස් කරනවා නම් මගේ දිවිල්ල ඇදහිල්ලේ දිවිල්ලක් නෙමෙයි. ලෝකයේ දිවිල්ලක්. මං කොයි පැත්තටද දුවන්නේ? සම්පත් පැත්තට. මම ජීවත් වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ මාව මේ පොළවේ තියෙන දේ කාරණාව ඉෂ්ට කරන්න නම් මම දුක්පත් තැන්වල ඉන්න ඕන නම් උන්වහන්සේ මාව දුක්පත් තැන්වල තියයි. මම රජමාලිගාවේ සේවය කරන්න අවශ්‍ය නම් උන්වහන්සේ මාව රජමාලිගාවට අරගෙන යයි. දානියෙල් උසස් වීම ලබලා රජමාලිගාවේ රජතුමාත් එක්ක හිටියා. එයා රජමාලිගාවට යන්න ඕනේ කියලා ඒක කරහා දුවපු දිවිල්ලක් නෙමෙයි. නැවත කියන්නම්. දානියෙල් දෙවියන් වහන්සේ රජමාලිගාවේ අරගෙන ගියා. රජවරුන්ට කතා කරන්න ඒ මට්ටමට යන්න අවශ්‍යයි. මම මෙහි ඉඳගෙන රජවරුන්ට කතා කරන්න බෑ. ඒ ඒ තැන්වලට යන්න ඒ ඒ මට්ටමේ ඉන්න අවශ්‍යයි. අපිට ටයිකෝඩ් දාගෙන දුප්පත් මිනිසයන් අතර ගිහිල්ලා දෙයක් කරන්න බෑ. පවල්ස් මත් කියනවා මම බඩගින්න තින්න දන්නවා සම්පූර්ණ වින්ඩක් දන්නවා. මං ඉගෙනගෙන තියනවා මං උගතෙක් හැබැයි මට දුප්පතුන් අතරත් මං ඉන්න දන්නවා. පවල්තුමා ඒ ගැන එයා පාරාටු කරනවා. දැන් මෙතන දානියෙල් මොකද්ද කරේ? රජමාලිගාවේ ඉහළ තැන්වලට එයාව දෙවියන් වහන්සේ අරගෙන ගියා. අරගෙන ගියේ ඒක දානියෙල් ඒ ගැන වෙහෙසිලා ඒක හොයාගෙන ගිය එකක් නෙමෙයි. එයාට ඇදහිල්ලේ ගමන එයා ගියා. මාව ගින්දරට දාන්න මම පිච්චෙනවා නම් පිච්චිලා යනවා. දෙවියන් වහන්සේ ගලවන් බලවත් නමුත් දානවා නම් දාන්න. මට රජමාලිගාව ඉහළ තැන් නෙමෙයි මගේ දර්ශනය දෙවියන් වහන්සේ තුල මගේ ඇදහිල්ලේ ජීවිතය. අද මට ලොකු තනතුරු නෙමෙයි මගේ දර්ශනය. දෙවියන් වහන්සේත් එක්ක ඇදහිල්ල ජීවිතයයි මගේ දර්ශනය විය යුතුයි. ඒ ජීවිතේ උන්වහන්සේ කැමති නම් රජමාලිගාවට අරගෙන යන්න, උන්වහන්සේ කැමති නම් ඉහළ තනතුරු වලට අරගෙන යන්න, ඒක උන්වහන්සේ කරන වැඩක්. මම මගේ දිවිල්ල පැත්ත වෙනස් කරලා වෙන පැත්තකට දුවනවා නම් ඒක ඇදහිල්ල දිවිල්ලක් නෙමෙයි. මම ක්‍රිස්තුස් වහන්සේ අනුව දුවනවා නම් මාව හිස් කරලා හැම බරක්ම ඉවත් කරලා වටෙන්ම අපිව හිර කරන්න අපිට පීඩනයක් දෙන පාපය ඉවත් කරන්න. අපිව ලෝකයාකාර දේවල් වලින් අපව වෙහෙසන්න කරන හැම බරක්ම ඉවත් කරලා සැහැල්ලුවේ ජීවිතයක් ජීවත් වෙන්න. ඒ සැහැල්ලුවේ ජීවිතේ ලේසි ඇදහිල්ලෙන් යන්න. බරක් කියලා අපිට දැනෙනවා නම් දැනෙන්නේ අන් ලෝකේ ආකාර දේවල්. ඇදහිල්ලට හැම වෙලාවම බාධා කරන්නේ පාපයයි ලෝකයාකාර බරවලුයි. ක්‍රිස්තුස් වහන්සේ දිහා බලන්න උන්වහන්සේ ඇදහිල්ලේ කතෘවරයා. උන්වහන්සේ කෙරෙහි බලාගෙන අඩිය තියන්න ඇදහිල්ලේ අවසන් කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ. ඔබට තියෙන්නේ සැහැල්ලු වෙලා ඔබට තියෙන හැම බරක්ම ඉවත් කරලා ඔබව හිස් කරලා ක්‍රිස්තුස් වහන්සේ අනුව තීරණය ගන්න. ඇයි? ඇදහිල්ලේ කතුවරයා ඒක අවසන් කරන කෙනත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. එහෙනම් ඔබට පටන් ගන්න විතරයි තියෙන්නේ අරගෙන යන්නේක යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. අතරමැද පසුබට වෙන්න හේතු තියෙනවා. යන ගමන් ආයි සමහර බරවල් අපිට එන්න පුළුවන්. ලෝකයේ ආශාවන්. ඔබ හිතලා බලන්න ගැලවීමට ආපු හැමෝම දිවිල්ල හරියට අවසන් කරන්නේ නැහැ. මගදී මොනවා හරි හේතුවක් නිසා එක්කෝ මුදල් ද්‍රව්‍ය දේවල් වලට ආශාව ඇති වෙලා වෙන පැත්තක දුවනවා. ඊට පස්සේ දෙවියන් වහන්සේත් නැහැ, පලාතේ නැහැ. සමහර ඒවා වැරදි විවාහයක් කරගන්නවා. දෙවියන් වහන්සේට වැඩිය මිනිසයන්ට තැන් දීලා වැරදි පැත්තේ දුවනවා. පසුබට වීමට හේතු යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නොවන දෙවියන් වහන්සේගේ නොවන අන් අනිත් අපේ ඇස්වලට පේන අපි ප්‍රිය කරන අපි ආසා කරන අපේ තෘෂ්ණාවන් පමණයි. අපි ලෑස්ති නම් දුක් විඳින්න, අපි ලෑස්ති නම් පීඩාවන් තුල යන්න, අපි ලෑස්ති නම් පාඩු ලබන්න, අපි ලෑස්ති නම් කැපවීම වෙන්න අන්න අපේ දිවිල්ල ඇදහිල්ලේ දිවිල්ලක්. ඒක ලේසි. ඇයි? අපි දැනුත් පාඩු පිටින් ඉන්නේ, දැනුත් කැපවීම කරලා ඉන්නේ, දැනුත් රිදිලා ඉන්නේ. ඉතින් තවත් රිදෙන එක අපිට ප්‍රශ්නයක් නෙමෙයි. පාවුල්තුමා කියනවා දෙක කොරින්ති 11 වෙනි පරිච්ඡේදේ මම හැමෝටම වැඩිය දුක් විඳලා තියෙනවා. එයා ඒ කතා කරන සෙනඟට කියනවා. ඒ නිසා ඒ ගැන මම පාරට්ටු කරගන්නවා. රැවටිලා ඉන්නවද? මමයි වැඩිය. ඒතර එයා කියන්නේ ඇදහිල්ලේ ගමනේ මේ ඔක්කොම අපිට එනවා. දැන් මේ 12 වෙනි පරිච්ඡේදය පහලට කිව්වා නම් තුන්වෙනි පදය අපි වෙහෙසටපත් නොවන පිණිස අපේ ආත්මය ක්ලාන්ත නොවන පිණිස අපිට විරුද්ධව පෞකාරයන් විසින් කරන හැම දෙයකටම ඉවසලා සමාව දීලා දුවන්න. මේ දිවිල්ලේ අපිට අවශ්‍ය සමහර අවවාද මේ පරිච්ඡේදයේ තියෙනවා. දිවිල්ල පටන් ගන්න ඇදහිල්ලෙන්. ඇදහිල්ලෙන් පටන් ගත්ත දිවිල්ල අවසන් කරන්න අපි ක්ලාන්ත නොවෙන්න, අපි වෙහෙසටපත් නොවෙන්න අපි පෞකාරයන් විසින් අපිට කරන හැම නපුරක්ම සමාව දීලා ඒක ඉවසගෙන යන්න අපි ඉගෙන ගන්න අවශ්‍යයි. ඒක නැත්තම් නැවත වෙහෙසක්. දිවිල්ල පටන් ගන්න, දිවිල්ල අවසන් කරන්න දෙවියන් වහන්සේ උපකාර කරනවා. දිවිල්ලේ ආය පසුපට නොවෙන්න උන්වහන්සේගේ ආත්මය අපට මඟ පෙන්වව අපව ආරක්ෂා කරනවා. තීරණ ගන්න ඕන වෙලාවන් වලදී හරි තීරණ ගත්තා නම් දෙවිල්ල ලේසි. බරක් ලෙස දැනෙන හැම දෙයක්ම ඉවත් කරන්න. අද මොකුත් නැතුව ඉන්නවා නම් ඔබේ ජීවිතය සැහැල්ලුයි. එකපාරට ලොකු සම්පතක් ලොකු ලොටරියක් හම්බුණා නම් ඔබට ඒක බරක්. එයි මම ඒක කියන්නේ ඔබට නිඳ යන එකක් නෑ. දැන් මේ ලැබිච්ච විශාල දෙයට මම මොකද්ද කරන්නේ? ඒක ආරක්ෂා කරන්න ඕනේ. ඒක හොරු ගනීවිද? ඒකට මොකද්ද වෙන්නේ? දැන් මේක මං මොන හරි දෙයක් මේක කරන්න ගියා නම් ඒක වියදම් වෙනවානේ. ඒක අඩු වෙනවානේ. ප්‍රශ්න ගොඩයි. ලෝකයාකාර දේවල් වලින් අපිට බරක් පමණයි එකතු වෙන්නේ. ඇදහිල්ලෙන් අපේ ජීවිත හිස් කරනකොට දෙවියන් වහන්සේට සමග අපිට ඇදහිල්ලේ දිවිල්ල අවසන් කරන්න පුළුවන්. ඇදහිල්ලේ කතුරවරයා අවසන් කරන්නෙත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. අපි යාඥා කරමු. ස්වාමීනි අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා. ස්වාමීනි අපේ මුළු විශ්වාසය ඔබ වහන්සේ පමණයි. දෙවි ස්වාමීනි අපේ ජීවිතයේ සියලු දේවල් හිස් කරලා අපේ ජීවිතයේ සියලු දේවල් ඔබ වහන්සේගේ දේව අභිමුඛයේ තියලා ඇදහිල්ලෙන් ඔබ වහන්සේ දිහා බලාගෙන යන්න. ස්වාමීන් එදා ඉතිහාසයේ බොහෝ ජීවිත එහෙමයි ජීවත් වුනේ. උන් ලෝකයේ දේවල් ගැන මහන්සි වුණේ නැහැ. මන්ද ඔබ වහන්සේ උන්ගේ දේවල් බලාගත්ත නිසා. ස්වාමීන් නෝවා ගැන බැලුවත්, මෝසෙස් ගැන බැලුවත්, ආබ්‍රහම් ගැන බැලුවත් ස්වාමීන් අපේ ජීවිතවලට බොහෝ ආදර්ශයන් එකතු කරපු ඔබ වහන්සේගේ මිනිස්යන් අද දවසේ ස්වාමිනී අදහිල්ලෙන් තීන්දු තීරණ ගත්ත මිනිස්යන් දිහා අපි බලන වෙලාවේදී අපි ඉල්ලනෝ ස්වාමිනී මේ ලෝකේ නොඑක් මායාවන් නොඑක් ආකාර ස්වාමිනී පොරබැදීම් වල ජීවත් වෙන අපිට සුද්ධාත්මයාණනි ජීවිතේ සම්පූර්ණ ඇදහිල්ල විශ්වාසය ඔබ මත තියාගෙන ඇදහිල්ලේ ගමනක් යන්න අපට උදව් කරන්න ස්වාමිනි දේවල් තියාගෙන ඒවා කළමනාකරණය කරන එක නෙවෙයි. නමුත් දෙවි ස්වාමිනි සියල්ල මතදී ක්‍රිස්තුස් වහන්සේගේ අභිමුඛයේ සම්පූර්ණ ඇදහිල්ල තබාගෙන ජීවත් වෙන්න පුළුවන් අභිමුඛයක් අපට දෙන්න. ස්වාමිනී ස්තුතියි හෙබ්‍රෙව් 11 වෙනි පරිච්ඡේදේ බොහෝ චරිත තුලින් ඔබ වහන්සේ කතා කළා. ස්වාමිනී ඇදහිල්ලේ කතුරුවරයාණන් ගැන කතා කරා. අපේ බලා සිටීම ඔබ වහන්සේ. අපේ රැඳී සිටීම ඔබ වහන්සේ. ස්වාමිනී යම් කෙනෙක් මේ දවසේ මේ මොහොතේ මේ උදෑසන ඉන්නවද? ඒ වචනේ ස්වාමිනි සත්‍යතාවයන්ට තමුන්ගේ ජීවිතේ කීකරු වෙන්නත් යටත් වෙන්නත් කැප වෙන්නත් බලාගෙන ඒ හැම කෙනෙක් උදෙසා මේ වෙලාවේ යාඥා කරනෝ ඔබ වහන්සේගේ කරුණාව අනුග්‍රහය තබන්න අපි යාඥාවෙන් ඉල්ලනෝ දෙවි ස්වාමිනේ ඔබ වහන්සේ අප සමග ඉන්න අපට මඟ පෙන්වන්න අපව ගෙන යන්න ද්‍රව්‍යමය දේවල් මත යැපෙනවට වඩා කොතරම් අනර්ගද ඇදහිල්ලේ කතරුවරයාණන් මත යැපිලා ජීවත් වෙන එක. ස්වාමිනී අපගේ දීමනාවන් දසයෙන් කොටස් මේ සමගොස්සවනෝ. දිවි ස්වාමිනී දෙන්නා වූ අත් හිඟ වෙන්න දෙන්නේ ඔබ වහන්සේ දෙනාත් වලට ආශිර්වාද කරනෝ දවස් පතා ඔවුන්ගේ අවශ්‍යතා සපයනෝ. ස්වාමීන් වහන්සේගේ රාජ්‍ය අභිවෘද්ධිය උදෙසා මේ දේවල් පාවිච්චි කරන පිණිස ඔබ වහන්සේගේ මඟ පෙන්වීම උපකාරය දුන මැනව. ඔබ වහන්සේට මුළු ගෞරවය මහිමය. යේසුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන්. ආමේන්. විශේෂ ගීතිකාවකට අපි සවන් දෙමු. ස්තුතියි මේ වෙලාවේ නිවේදන කිහිපයක් තිබෙනවා. විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා සුද්ධ පවිත්‍ර කිරීම සඳහා ඉදිරිපත් වුණ හැම කෙනෙක් ගැන. අපි කීප දෙනා ගානේ වෙන් කළා තියෙනවා සතිය ගානේ. ඉතින් ඊයේ දවසේ සමහර අය ඇවිල්ලා ඊයේ දවසේ කටයුතු කරා. ඒ ගැන ස්තුතියි. ඒ වගේම ඒ නම් දුන්න කෙනෙක් ගැනත් කැපවීම කළ අය ගැනත් අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම විශේෂයෙන් ඔබට මතක් කරන්න කැමති නිවේදන පත්‍රිකාවේ සියලු නිවේදන තියෙනවා විශේෂයෙන් උපන්දින කිහිපයක් තිබෙනවා අද දවසේ රෂෝන්ගේ උපන්දිනේ රෂෝන්ට සුබ උපන්දිනයක් කියලා අපි ප්‍රාර්ථනා කරනවා අද රෂෝන් හෙට ෂෙමිත් 28 වෙනිදා අජිත්ගේ උපන්දිනය තියෙනවා ඒ වගේම 25 වන දින සස්වික සහ ශාමිනීගේ විවාහ සංවස්තරය පැවැත්වෙනවා. ඒ වගේම 28 වෙනිදා පරයිස් සහෝදරියගේ විවාහ සංවස්තරය පැවැත්වෙනවා. හොඳයි. අනිකුත් නිවේදන නිවේදන පත්‍රිකාවේ තියෙනවා විශේෂයෙන් ඉල්ලීමක් තියෙනවා අපි මේ ගිය මාසේ අපි කීප දෙනෙක් පමණක් හිටිය නිසා විවාහකයට පැවැත්වුණු ඉගැන්වීම පැවැත්වුවේ නැහැ. හැබැයි මේ මාසයේ ගුරුවරයා සූදානම්ෙන් ඉන්නෝ එන්නා වූ ඉරිදා ප්‍රශ්නය ඔබ කී දෙනෙක් සහභාගී වෙනවද කියන එක. මොකද ඔහු කාලය කැප කරගෙන ඉන්නේ. ඉතින් ඔබ එන ඉරිදා හවස 6ට විවාහකය උදෙසා පැවැත්වෙන ඉගැන්වීමට සහභාගී වෙනවා නම් කරුණාකරලා අපිට නම් ලබා දෙන්න. ලක්සිරිට හරි කාට හරි ඔබේ නම දීලා ගියොත් වඩා හොඳයි. මොකද නැතිනම් අපි ඒක පැවැත්වීමේ ප්‍රයෝජනයක් නැහැ. දෙතුන් දෙනෙක් සිටියොත් ඉතින් ඔහුගේ මහන්සියත් කාලයත් අපරාදි නැත්තා. ඒක නිසා අපි සිළු දෙනා නැගිටලා දෙවියන් වහන්සේට ස්තුති කරමු අද දවස ගැන. උපන්දිනයේ තියෙන රෙෂෝන් ගැන අපි අද යාඥා කරමු ෂෙමිත් සහ අජිත් ඒ වගේම විවාහ සංවස්තරය තියෙන හැම කෙනෙක් ගැනත් අපි යාඥා කරමු. බ්‍රදර් රංජිත් වෛත ආදරයෙන් පිළිගන්නවා. නිවාඩුවට ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම අනිකිත් අය සුපුරුදු අය මම හිතන්නේ හැම කෙනෙක්ම සහෝදරයෙක් සිටිනවා අපිත් එක්ක. අපි තාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම අනිකුත් අය ඔක්කොම සුපුරුදු අය සිටින්නේ අපි ඔබ හැම කෙනෙක් පිළිගන්නත් විශේෂයෙන් අපි විශ්වාස කරනවා එන්නා වූ සතිය දෙවියන් වහන්සේගේ විශේෂ ආශිර්වාදය ඔබ සමග තියේ කියලා අපි යාඥා කරමු. සියලු බල ඇති ਸਰව බලධාරී දෙවි පියාණනි මේ දවස්සේ අපි උපන්දින සහ විවාහ සංවස්තර ගැන යාඥා කරන අතර ස්වාමිනී රෙෂෝන් ගැන ස්තුතිවන්ත වෙනවා. අද දවස්සේ ඔහුගේ උපන්දිනය සමරන විශේෂයෙන් ඔහු අලුත් අවුරුද්දකට පා තබනවා ෂෙමිත් අජිත් ස්වාමිනි ශාස්ත්‍රික ශාමිනී සහ සහෝදරිය ආන්ටි පරයිස් මේ සියලු දෙනා මතක් කරමින් ඔබේ අත්වලට බාර දෙන දෙවි ස්වාමින් වහන්සේ යම් කෙනෙක් අද දවසේ ස්වාමිනි මේ ස්ථානයේ වේදනාවෙන් ප්‍රශ්නයෙන් කඳුලෙන් යම් කෙනෙක් සිටිනවා නම් ඔබ වහන්සේගේ විශේෂ වූ ආශිර්වාදයත් කරුණාවත් අනුග්‍රහයත් ඔවුන් මත තබන්න කියලා ඉල්ලනවා. දෙවි ස්වාමිනිය හස පොළොව මැව්ව සියලු බල ඇති ਸਰව බලධාරී දෙවි පියාණනි. අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා සබත් දවසේ. ඔබ වහන්සේගේ පාද පාමුල ඉන්න අපට දුන්න කරුණාව නිසා. ඒ යහපත්කමත් ඒ කරුණාවත් ඒ විශ්වාසවන්තකමත් නොඅඩුව අප සමග තැබුව මැනව. දෙවි ස්වාමිනී මුළු ගෞරවයත් මහිමයත් নমස්කාරයක් ඔබ වහන්සේට පූජා කරනවා. පිය උදවියන් වහන්සේගේ ප්‍රේමයත් පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සමාදානය ශුද්ධාත්මෙන් වහන්සේගේ මඟ පෙන්වීම ආරක්ෂාව දැනුත් මතු සදාකල් ස්වාමින් වහන්සේ නතුරු ඔබ සියල්ලන් සමග වේවා ආමේන් ඔබට විශේෂ යාඥාවක් අවශ්‍ය නම්